තයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පොඩි මහින්ගෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරය ආරම්භ කළ දෙන විදිය. අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි අද දවසට નિયમિતව භාවනා අධ්‍යක්ීම් සම්බන්ධ වාර්තා 18ක් අප වෙත ලැබිලා තියෙනවා. ඒ සියලුම වාර්තා සභාවට ඉදිරිපත් කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. හොඳයි. ගෞරවයෙන් নমස්කාර කරමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ සමූහ පරයන්ක භාවනාව තුලදී ප්‍රථමයෙන් නාසිකාග්‍රයේ සිත පිහිටුවා සල්ප මොහොතකින් හිස තුලින් තද වේදනාවක් දැනුනි. ඒ තුලම සිත රඳවා සිටියේදී වේගයෙන් වැඩි වී වේදනාව නැතිව ගියේය. ඉන්පසු නොකඩවා කටට කෙලගලා එන්නට විය. එයද ක්‍රමයෙන් වැඩි වී සියුම් වී නැතිව ගියේය. ඒ සමගම දෙපාවල දන හිසෙන් පහළ කොටසට තද වේදනාවක් දැනුනි. එක් පාදයක සිත තබා නැවත අනෙක් පාදය දෙසට සිත යොමා බලද්දී වම් පාදයේ වේදනාව තද බව දැනිනි. මූල කර්මස්ථානයට සිත යොමා බලන්නට සිටිනි. එවිට ප්‍රස්වාස කරද්දී කකුලේ බිමට තද වී තිබෙන පෙදෙසෙහි වේදනාව දැඩි වෙන අයුරු දැනිනි. වේදනාව වේගයෙන් වැඩිව යන විට පරයන්කය වෙනස් කරන්නටද සිත්විය. තවත් ක්ෂණයක් තවත් ක්ෂණයක් යයි සිතමින් සිටිද්දී වේදනාව ක්‍රමයෙන් තුනී වී යද්දීම පිටකොන්දේ මැද කොටසින් තද වේදනාවක් දැනුනි. එය ඉනේ දැඩි ලෙස දැනුනි. විනාඩි 40ක් ගෙවී ගොස් තිබිනි. හොඳින් සතිය පිහිටුවාගෙනම පරයන්කය වෙනස් කළෙමි. එවිට කොන්දේ වේදනාව ක්‍රමයෙන් නැති වී ගොස් නැවත සිරුරට යට වී තිබුණු වම් පායෙහි වේදනාව දැනිනි. එය දෙස හොඳින් බලා සිටියේදී මස් පිණු තද වී ගැස්සෙන නලියන හැටි දැනිනි. පරයන්ක කාලය ගෙවුණු පසු හොඳින් සතිය පිහිටුවාගෙනම ගොස් උස් අසුනක වාඩි විය. එහිදීද වේදනාව ගෙන දෙන පාදයේ දෙස බලා සිටියේය. විනාඩි 25ක් පමණ ගිය විට එය ක්‍රමයෙන් සියුම්ව නැතිව ගියේය. ඉන්පසු එයින් ඉවත් වීමි. ස්වාමින් වහන්සේ මා මෙහි පැමිණ මා මෙහි පැමිණි මේ තෙවෙනි අවස්ථාවයි. පරයන්ක භාවනාව තුල නිරන්තරයෙන් වේදනාව ඇති වී, ඒ තුල තදින් කිඳා බැස වේදනාව තුනී වී නැතිව යාම ඒ සැමදා සිදුවන්නකි. ඊටාම කලාතුරකින් උස් ස්ථානයක සිට භාවනා කරන්නට යෙදුනොත් අරමුණක් නැතිසයක්සේ දැනෙයි. එහෙත් මගේ ඉරියව්ව තුල මම සතිය පවත්වාගෙන සිටින්නෙමි. ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේටත් බවුන් වඩන සැමටත් උපකාර කරන සැමටත් උතුම් නිවන් සුව වේවා තෙරුවන් සරණයි. ඔය මේ විදිහට අර වේදනාව බලනකොට හැමදාම හිතනවා මේ වේදනාවක් කියනවා උච්ච තත්ත්වයටපත් වෙනවා නැති වෙනවා කියලා. මේක බලන්න බලන්න බලන්න දරා සිටින වේදනාවේ උග්‍ර භාවය එන්න එන්න එන්න එන්න වැඩි වෙනවා. එහෙම නැත්නම් උග්‍ර වේදනාවක් වුණත් දරන්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඒතර යෝගාවචරයට තේරෙන්නේ මං මේ මෙච්චරක වේදනාවක් ඉවසුවා. අද ඊට වැඩි ලොකු වේදනාවක් ඉවසන්නේ ඊට පහුවෙන් දැන් ඊට වැඩි ලොකු වේදනාවක් ඉවසන්න කියලා වේදනාවේ තාරාතිරම යෝගාචරයට වැටෙන්නේ නැහැ. ඒක සරුවචනංශයේ දේශනා කරලා තියෙන එක වැටෙන්නේ නැහැ. නමුත් දිගට දිගට කරනකොට දවසින් දවස දවසින් දවස තමන් අර දැරීමේ ශක්තිය වැඩි වෙනවා. ඒක කියනවා පොරොවක් අත්පොරොවක් පාවිච්චි කරන වඩුවේ ඒක පාවිච්චි කරනකොට පාවිච්චි කරනකොට මිට මැදෙනවා. ඉතින් මිට මැදෙන්න ප්‍රමාණය කොහොම වුණාද කියලා තේරෙන්නේ නැහැ. ගොඩාක්කල් පාවිච්චි කරන තමයි මිට ඔප වැටලා ඡාය වැටලා ඉන්නේ. මේ අල්ල ගහන ගහන පාරේ කොච්චරක් උපවැටෙනවද කියලා කියන්න බෑ. ඒ වගේම මිට උපවැටෙන අතර තලයේ මොට්ට වෙන්න මොට්ට වෙන්න ගලේ උලනවා. මේ ගලේ උලන් උලන් පිහිය තියුණු වෙන හැබැයි කොච්චරක් ගෙවෙනවද කියන එක උලන උලන පාරේ වඩුව ගණන් ගන්නෙත් නෑ වැඩකුත් නෑ. පිහිය කැපෙනවයි කියලා කියන්නේ ගෙවෙනවයි කියලා. හැමදාම උලනවා. ඉතින් අන්නේ ඔය තමයි බහන වැඩෙන්නේ. තවන්න කොච්චරක් ඊට වැඩි ලොකු වේදනාවක් අදිවසුවාද කියලා හිතෙන් හැමදාම වේදනාව එනවා වගේ තමයි පේන්නේ. මේකේ ගුණාත්මක වෙනසක් සිද්ධ වෙනවා. ඒ සඳහා නිතරම කරගෙන යන්න කරගෙන යනකොට ඉවසීමේ ශක්තිය අපි දන්නේ නැති වර්ධනයක් සිද්ධ වෙනවා. ඒක Tamanට නොදැනෙන්නේ සූතමේ ඥානෙ නැති නිසා, ආදුනිකකම නිසා, අපි අපි ගැන අව탁සිරු කරන නිසා. ਸਰවඥාන්සේගේ තුනේම බාධාවක් නැහැ. ਸਰවඥාන්සේක දන්නෝ ඇත්තටම භාවනා කරන පිළිබඳ ਸਰවඥන් වහන්සේ උසස් කරලා සලකන්නේ. භාවනා කරන කෙනා Taman ගැන සලකනවට වැඩිය බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා ඈත ඉඳලා සාදු කියනවා. ඒ වගේම දන්නවා මේ කරගෙන කරගෙන යනකොට ඒගොල්ලේ පන්දරේ හිටිනවා ඉවසීමේ ශක්තිය වැඩිනවා කිය. ඒ නිසා මේක කාටවත් කිව්වට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ එක සැරේ ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඔපරේෂන් එකක් කරලා පෙත්තක් ගිලලා මේක ගන්න පුළුවන් වෙයි කියලා. නැත්තම් පොතක් කියවලා ගන්න පුළුවන්. බෑ. දිගට කිරීමෙන්මයි කරන්නේ. දිගට කරන්ඩ මොනක ප්‍රතිඵලයක් පේන්නේ නැහැ. නමුත් ওই විදිහේ තියෙන කමේ තමයි කමේ. කරගෙන කරගෙන යනකොට තමන්ම දන්නේ නැතුව තමන්ගේ දැරීමේ ශක්තිය වැඩි වෙනවා. කරදර වල අඩුවීමක් නම් වෙන්නේ නැහැ. ඒවා එහෙමමයි. නමුත් ඒක ගණන් ගන්න නැතුව ඒ තියෙද්දි සතිය පවත්වන්න පුළුවන්. ඒ තියෙද්දි සාමාන්‍ය ජීවිත වැඩ කරගෙන යන්න පුළුවන් ගතිය ආපුවාම කරදරවල තියෙන නපුර නැති වෙනවා. දුක් දෙන ගතිය නැති වෙනවා. ඉතින් කරදර ඇවිල්ලා යනවා. අපි ගණන් ගන්න. ඉතින් ඒක තේරෙන්නේ වේදනා චෛසිකත් එක්ක තමයි. සද්ද එකක් වෙනවා ඒක. හිතවිලි එකක් වෙනවා. ඒ නිසා දිගට පවත්වන්න. ඒකෝට තමයි තේරෙයි. මේක මේ වරුවෙන් අමාරෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. පරිචයෙන් සතත අභ්‍යාසයෙන්ම කරන්න ඕනේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව පරයන්කේදී පැමිණි දින දෙක තුන පුරාවටම සිත විටින් විට විසිරී ගියේය දැන් දැන් එම සිතද ගතද තැන්පත් වී කිසිදු සිතුවිලි වලින් තොරව මුළු පරයන්කේ පුරාවටම ඉන්න හැකිය ඉඳහිට සිතුවිලි ආවත් ඒවාද රැඳෙන්නේ නැත සක්මන් භාවනාව සක්මනේදී සිත විසිරුණත් ක්‍රියාව කෙරෙන බව හොඳින් වැටහේ විටක රේල් පාර පසුකර යන ගතියක්ද විටක ඉදිරියට පනින ගතියක්ද දැනේ. සක්මන අවසානයේදී දකුණු පාදයට එන වේදනාව උසුලා ගන්නට බැරි තරම්ය. වැලි මළුවේ වුවත් ලනුපැදුරේ වුවත් සක්මන අවසානයේදී දරා ගැනීමට නොහැකි වේදනාවක් දැනේ. ටික වේලාවකින් මේ වේදනාව අඩුවේ. මහත් පුදුමයකි. ඊයේ රාත්‍රියේ නිින්දට ගිය විටත් මුහුණේ තද කරන ගතියක් යටිපතුලට අනින ගතියක් දැනේ. මහත් වේදනා කරයි. ඉදිරියට භාවනා කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා නිවනින් සැනසෙත්වා. ඔබ වේදනාව දැනෙන හැම වෙලාවෙම සතිය තියනවා කියලා බැලුවොත් වේදනාව වැඩි වෙනවා කියලා කියන සතිය වැඩි වෙනවා. කයට හිත ආව හැම වෙලාවෙම වේදනාවක් දැනෙනවා. අපි ඒකයි හිත කයට ගන්න බැරි අපට. අපි අතීතය අනාගතේ වෙන කෙනෙක් ගැන වෙන තැනක් ගැන හිතේ දැනනකොට තේරෙන්නේ නැහැ. නමුත් කොයි වෙලාවකරි කයට ආවනම් දැනෙනවා. එතකොට මේ දැනෙන වේදනාවෙන් කියවෙන්නේ සතිය තියෙන බවයි කියලා කමටහන සුද්ධ වුණා නම් එයා දැනගන්නවා හීනෙමුත් සතිය තියෙන. හීනේ ඉන්න කොටත් තේරෙනවා මොකද්ද එකක්. ඉස්සරට වැඩිය තේරෙනවා. මේ විදිහට හැම තැනකදීම තමන්ගේ කයෙන් දැනෙන සංඥාව බුදුන් දැක්කා වගේ කියලා හිතාගන්න. එයින් එපිටට ගිය හැම වෙලාවෙම අපායි කියලා හිතාගන්න. එයින් ඊට ගිය හැම වෙලාවෙම අසත් ධර්මයි කියලා හිතාගන්න. එයින් පිටට ගිය හැම වෙලාවෙම අසතිය. එහෙම නැත්නම් මුට්ටසතිය. ඉතින් ඒ නිසා පුළු පුළුවන් තරම් අර අර පයින් පයින් ආස්සේ පුළු පුළුවන් තරම් තමන්ගේ කය තිබුණොත් අභිධනේ ලාභයක් ලැබෙයි කියලා නෑ වේදනාවක් ලැබෙන්නේ. ඉතින් කයේ තියන්න තියන්න වේදනාවක් ලැබෙන්නේ. ඉතින් කාට හරි කමඨාන සුද්ධ වෙනවනම් මේ වේදනාව දැනුණට එනත්තම් මේ දුක් වේදනාව දැනුණට හිත ප්‍රමෝද කරගන්න කියලා. එනත්තම් පැමිණි දුක පැනිරහ කරගන්න කියලා. ඉතින් ඕක කියලා දෙන්න පුළුවන් පාඩමක්ද කියන්න අමාරුයි. පැමිණි දුක් පැනිරහයි වේදනාව දන්නේ එක සැපයක්. ඒ නිසා වැඩියෙන්ම දවස පුරාම මේ දැනෙන වේදනාව හිත තියාගෙන ඉන්නවනම් නිවන අතගා. ඒ නිසා නිින්දෙදි දැනේ නිින්දට ඉස්සල්ලක් දැනේ ඉරියව් මාරු කරන වෙලාවෙත් දැනේ හැම වෙලාවෙම දැනෙන මේ වේදනාව දැනෙන්නේ සතිය දියුණුවක් නිසා ප්‍රතිපදාවක් නිසා මේ වෙලාවේ කෙලස් කොහොමඩක්වත් හිතේ නැහැ. මේ වේදනාවට ද්වේෂ කරන්නේ නැතුව ප්‍රේම කරන්න එහෙම නැත්නම් ප්‍රමෝද කරන්න කියන එක තමයි කියන්නේ. ගෞරවනීය සාමින් වහන්ස සක්මන මෙනෙහි කිරීමකින් තොරව සතියෙන් කළ හැකිය. පරයන්කේදී වාඩි වී විනාඩි දෙකකින් තුනකින් ගැඹුරු සමාධියකටපත් වේ. විනාඩි 45කින් පමණ උඩුකයේ සියුම් කම්පන චංචල හා ඊතා කලාතුරකින් චේතනාවක් පහළ වේ. කම්පන චංචල හා චේතනා පමණක් ඇති වී නැති වී යයි. පැය දෙකකට ආසන්න කාලයක් එසේ සිටිය හැකිය. එම අවස්ථාවෙන් පරයන්කයෙන් නැගී සිටින්නේ අවශ්‍යතාවය නිසාම නොවේ. තවදුරටත් එසේ සිටිය හැකිය. ඇතුළත පුදුමාකාර සංසිඳීමක් සහනයක් අත්දකින අතර පිරිසිදු වීමක්ද සිදුවන බව දැනේ. ගැටලුවක් නැත. ගැඹුරු සමාධියේ සිටින විට කෙලෙස් යටපත් වීම පමණක් සිදුවේද? එම අවස්ථාවේදී කෙලෙස් කැපීමක් සිදුවන්නේ දැයි මෙත් සිතින් පැහැදිලි කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. අයියා කෙලෙස් කැපෙනවද කියන වචනේ එහෙම නැත්නම් යටපත් වීමක් විතරද වෙන වචන කියන එක සමත පැත්තෙන් පාවිච්චි කරන වචන දෙක. විපස්සනා පැත්තෙන් පාවිච්චි කරන්නේ නෝපන්න කුසල් නොයිපද වීම සහ උපන්න අකුසල් නැති කරලීම. ඒකේ ඉස්සෙල්ලම වෙන්නේ නෝපන්න අකුසල් නොයිපද එනේන චිත්තක්ෂණේ වර්තමානයේ පවතින. ඉතින් ඒතිෙද්දි සමහර නూరు නොපුරුදු දේවල් එන වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් කෙනහිලි අරියාදු වෙනවා. ඒතකොට දැනගන්න මේ පරණ කරපු අකුසල විපාක වාරෙ ඉන්නේ. ඒවට කියනවා උපන් අකුසල් කියලා. එව්වට හිත නරක කරගන්න නැතුව ඉන්න. හිත නරක කරගන්න නැතුව ඉන්නකොට තියෙනවා හිත නරක කරගත්තොත් ඇවෙනවා. හිත නරක නොකර හිටියොත් සතුටක් ඇති වෙනවා. බුද්ධ ශාසනයක් තියෙනවා කියන. ඒ නිසා මේ එන දුක් වලට එක එක නම් වනම් අපි දෙනවා. කෙසේ නමුත් කරගෙන කරගෙන යනකොට මේ පැමිණි දුක් පැනිදායි. දුක දනිනවා කියන්නේ භවනාව. හැබැයි මේ අනුන්ගේ දුක් නෙවෙයි. අනුන්ගේ දුක පිටුපස්සේ අනේක නම් පුදුමාකාර තකතිරුකමක්. පැමිණිච්ච Taman ළඟ තියෙන දුකත් එක්ක ජීවත් වෙන්නේ. ඒ නිසා ඒක දැනෙන්න දැනෙන්න මේ සතියෙන් ලැබෙන ආනිසංශයක් කියලා ප්‍රතිපදාවේ දියුණුවක් කියලා ඊට වැඩිය අද තියෙන වෙනස මේකයි කියලා අල්ලන්න පටන් ගත්තොත් අපේ දියුණුවේ කෙලෝරක් නැහැ. හැමදාම අපි ඉන්නේ අලු ශේෂ්ත්‍රයකට පාතපමි. නොදන්න ශේෂ්ත්‍රයකට පාතපමි මේ වේදනාව ගැන විතරයි. ගොඩාක් ශේෂ්ත්‍ර තියෙනවා. එක ශේෂ්ත්‍රයක් තමයි වේදනා ශේෂ්ත්‍රය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව ඊයේ දිනයේදී මගේ කමඨහන් වார்த்தාව සුද්ධ කිරීමේදී ඔබ වහන්සේ කියා සිටියා ඉරියව්ව වෙනස් කිරීමේදී දැනුණු දේ ගැන විස්තර කළා නම් මීට වඩා පැහැදිලි පිරිසිදු බව. උදාහරණ වාහනයක් ප්‍රධාන මාර්ගයෙන් අතුරු මාර්ගයකට හරවද්දී කොයි ආකාරයෙන්ද එම කාර්ය කරන්නේ කියා ඔබ වහන්සේ පැහැදිලි උදාහරණයක් සඳහන් කළා. පර්යංකය දැන් මම ඉඳගෙන ඉන්නේ කියා සිතා ප්‍රධාන කර්මස්ථානයට හිත යොමු කළා. වරහන් තුල හුස්ම ඉහළ ගැනීමේදී ඇති වුණා ඉහළට ගිය පසු නැති වුණා නැවත පහළට ඒමට පටන් ගැනීමේදී ඇති වුණා පහළට ආපසු නැති වුණා වශයෙන් හුස්ම ගැන දකිමින් සිටියා මගදී කකුල් හා පිටුපස අධික වේදනාවක් හා හිරිවැටීමක් දැනෙන්න වුණා ඒ වේදනාව දෙසට හිත යොමු කළා වේදනාවක් ඇත විඳින්නෙක් නැත කියා මෙනෙහි කළත් වේදනාව වැඩි වුණා හිරිවැටීමද වැඩි වුණා වේදනාව වැඩි වෙන දෙස සිත යොමු කළා වීරිය පුළුවන් තරම් වඩනවා කියලා අදිෂ්ඨාන කළත් අවසානයේ ඉරියව්ව මාරු කළා. වේලාව බැලුවා. විනාඩි 40ක් පමණයි ඉඳලා තියෙන්නේ. වරහන් තුල වෙනදා විනාඩි 30ක් පමණයි. නැවත අරමුණට එන්නේ නැතුව එම වේදනාවන් දෙසට හිත යොමු කළා. වේදනාවන් හිරිවැටීම් අඩුවන බව දැනුණා. ඉවර වුණේ නැහැ. අරමුණට හිත යොමු කළා. විනාඩි එකක් හෝ දෙකක් ඇතුළත අරමුණට පිවිසෙන්න හැකි වුණා. ඉරියව් වෙනස් කිරීමේදී දැනුණු දේ සිත වෙනතකට නොගිය බවයි. සක්මන් භාවනාව ලනුපැදුරේ ඇවිදින විට යටිපතුල ස්පර්ශ වන තැන් වරහන් තුල විලුඹ මැද හා ඇඟිලි සිහියෙන් සක්මන් කළා විටක හුස්ම ඉහළ පහළ යන බව දැනුණා නැවත යටිපතුල් වල ස්පර්ශයන් තුලට හිත යොමු වුණා හිත අවට ශබ්දයන්ට විසිරුණත් නැවත මූලික අරමුණට ඉක්මනින්ම යොමු වෙනවා වැරදි ඇතනම් අනුකම්පා කර පහදා දෙන්න පළමු වරට මෙම ස්ථානයට පැමිණි මෙහෙණින් වහන්සේ නමක් ඔබ වහන්සේ පතන බෝධියකින් නිවන් සුවත් වේවා. පළවෙනිතට ආපු කෙනෙකුට හොඳ අත්දැකීමක් ඉරියව්ව වෙනස් කිරීම ලැජ්ජාවට කාරණාවක් පරාජයක් ඉච්ඡා බංගත්වයක් කරගත්තොත් හරි අමාරුයි අඩු ගානේ අර විනාඩි 40න් පස්සේ ඉතුරු විනාඩි 20වත් ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරන්න. ඉරියව් වෙනස් කරන එක හොඳ නෑ තමයි. නමුත් වෙනස් කරන වෙලාවේ සතියෙන් කරනවා නම් ඒකේ තියෙන පව් සමා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට කියනවා අහෝසි කළා දානවා කියලා. ඒසයි විරිය වෙනස් කරනකොට නැවතිල්ල වෙනස් කරන්න කියනවා. ඉරියව් වෙනස් කරනකොට කියනවා කිසිම සද්දයක් නැගින් නැති විදියට නිස්සද්ද වෙනස් කරන්න. ඊට පස්සේ කියනවා සතියෙන් කරා. ඒක slowly, mindfully, silently කියලා අපි SMS එකක් හදලා දීලා තියෙනවා පොඩි ළමයින්. හොඳ පොඩි උන් දන්නවා SMS කියන්නේ. අපි කියන ඒ SMS නෙමෙයි මේ තියෙන්නේ ඉරියව් වෙනස් කරාට කමන්නේ නැවතිල්ල කරන්න. ඉරියව් වෙනස් කරාට කමන්නේ සතියෙන් කරන්න. ඉරියව් වෙනස් කරාට කමන්නේ කිසි කෙනෙකුට ඇහෙන්නේ නැති විදියට නිස්සද්දව කරන්න. එතකොට බලන්නේ වෙනස් කරන වෙලාවේ අර ඉඳගෙන ඉන්නට වැඩිය සතියක් හිටිනවා. බෙන්දා පශ්චාත්තාප වෙලා කනගාටු වෙනව වෙනුවට මේක වෙන හැටි බලලා ඊට පස්සේ බලලා කොච්චරක් අර හේතු වෙච්ච වේදනාව තුනී වෙනවද අරමුණට යනවද කියන එක විස්තර කරන්න පුළුවන් නම් වෙනස් කිරීම මොකොත් වෙලා නැහැ. පශ්චාත්තාප වෙන දෙයක් නැහැ. ඒකට කියන්නේ සම්පජඤ්ඤ කියලා. සම්පජඤ්ඤයේදී සාත්තක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤය හතරක් තියෙනවා. ගෝචර සම්පජාන. ඉතින් හතර දිහා බලාගෙන වැඩේ කරන මොකක්වත් වෙන්නේ නැහැ. පාතුරු පාරකට වාහනේ දැම්මට ඇක්සිඩන්ට් වෙන්නේ නැහැ. ඉස්සර බසර බලලා සිග්නල් දාලා කරනවා නම්. විලා ස්පීඩ් එක අඩු කරලා කරන්න ඕනේ. ඒක ලේසි නෑ. ඉතින් ඒ නිසා ඒක කරන්නේ තු ඩ්‍රයිවිං දැනගන්නෙත් නෑ. ඉතින් ඒ නිසා මේ වේදනාව මේ සමා වෙන්න මේ මොන දෙයකට හරි ගන්න ඉරියව් වෙනස් කරාට ඒකේ ප්‍රශ්නයක් නෑ වෙනස් කරනකොට වෙන්නේ තියෙන අත්තරදී අඩු කරලා ඒ නැවතිල්ලේ කරන්න හරි. එතකොට අපිට පරියන්ක ඉඳලා සක්මණේ යනකොට සක්මණේ ඉඳලා පරියන්කට එනකොට හැම තැනදීම අර ගත්ත සතිය ඉරියව්වේදී හැලෙන්නේ නැති විදිහට කරන්න පටන් ගත්තොත් ඒකට කියන්නේ ඉරියාපත සංදිවල සතිය පැවැත්වීම. ඒක තමයි සම්පජඤ්ඤය කියන්නේ. ඒක තමයි භවනා යෝගාවචර ගාව නැත්තේ. ඒක නිසා ඉරියාපත සංදීදී සතිය පවත්වන එක ගොඩාක් විපස්සනාට බරයි. එකම ඉරියවක සතිය පවත්වන එක හුඟක් සමතයට බරයි. ඒ නිසා මේ දෙක අතර සමතුලිත භාවයක් එන බවට වග බලා ගන්න. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මා සක්මන් තීරුවක් තෝරාගෙන එහි කෙළවර සිටගෙන සිටින ඉරියව්ව දෙස මොහොතක් බලා සිට පළමුව වම දකුණ වශයෙන්ද ඉන්පසු ඔසවනවා යවනවා තබනවා වශයෙන්ද පා තැබීමි. වැලිවල තෙත ගතිය, කුඩා ගල් කැට, සිමෙන්ති පඩිවල රළු ගතිය, පරිසරයේ ඇති සීතල ගතියද මා අත්විඳෙමි. පියවර 12ක් පමණ ගිය විට සිත පිටතට ගිය බව දැනුණත් ඉක්මනින් සිත මා වෙත ළඟා විය. ඉන්පසු ගැටලුවක් නොමැතිව විනාඩි 45ක් පමණ සක්මනේ යෙදුණෙමි. පරයන්ක භාවනාව පුටුවක වාඩි වී උඩුකය ඍජුව තබාගෙන මා සිටින ඉරියව්ව මොහොතක් සිතුවෙමි. මා අතීතය අනාගතය ගැන හෝ පුද්ගලයෙක් දෙයක් ගැන නොසිතමි. මා දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා යයි තුන් වතාවක් පමණ සිහි කළෙමි. මා සිත තැන්පත් වී මහත් සතුටක් ඇතිවිය. මුළු ලෝකයම අමතක වී ගියාසේ මට දැනුනි. මා පමණක් මෙතන සිටිනවා යයි මට හැඟුනි. ආස්වාස ප්‍රස්වාස වේගයට සිත යොමු කළෙමි. එහි දිගු බව හා ආස්වාසයට වඩා ප්‍රස්වාසයේ දිගු බවත් වම්නාස් කුහරයෙන් සීතල ගතියත් දකුණු නාස් කුහරයෙන් හුස්ම ඊතා උණුසුම් ලෙසත් උඩුතොලෙහි වැදී පිටවිය. ටික වේලාවකින් ප්‍රස්වාසය කැඩි කැඩි යන බවද කෙටි බවද දැනුනි. හුස්ම රැල්ල සිහින්ව ගොස් හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වයේ ඔරලෝසුවේ තත්පර කටුවේ හඬ මෙන් සිහින් හඬින් දැනුනි. පිටකොන්ද සහ පපුවේ අමාරුවක්ද දැනුණත් ඒ ගැන සිත යොමු කරන විට එය නැති වී ගියේය. එහෙත් දකුණු කකුලේ යටිපතුලේ වරහන් තුල තදවීමක්, ඇඟිලිත් සමග මහත් වේදනාවක් ඇතිවිය. ටික වේලාවක් ඒ ගැන සිතුවත් ඉවසිය නොහැකි වීමෙන් සිහියෙන් යුතුව කකුල ඉරියව්ව මාරු කළෙමි. ඉන්පසු එය නැතිවිය. අමාමෑණී බුදු වහන්සේ දෙසූ දුක්ඛ සත්‍යද මේයයි මට සිතුනි. දෙතුන් වතාවක් පමණ සතිය පිට ගියත් ඊතා ඉක්මනින් එය නැවත ආවේය. පැයකටත් වඩා කාලයක් භාවනාවේ යෙදී ඇති බව දැනගතිමි. අපගේ නිවන් මඟ පහසු කරවන ඔබ වහන්සේට මේ ගෞතම බුදුසසුනේදීම බලාපොරොත්තු ඉටු වේවා දීර්ඝායුෂ ලැබේවා. මේක ලියලා තියෙනවා ඒ නැවත නැවත අරමුණට ගන්න ගන්න සම්‍යක් උත්සාහය. එනමුත් අරමුණට නැවත ගත්ත වැඩේ සාර්ථක වුණාද? ඇත්තටම අරමුණට මූල කර්මත්තහිත ආවද කියලා කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්න කියන එක තමයි වැදගත් දේ. ගන්න එක හොඳයි. ගත්තට මොකද ඒකෙන් විශ්වාස කරන්න බෑ. ඒකට ලකුණක් ඕන. සාක්ෂියක් ඕන. නිදර්ශනයක් ඕන. ඒ නිසා කොහොමද දන්නේ නැවත අරමුණට හිත ගියා කියන එක අනිවාර්යයෙන්ම වාක්‍යයකින්වත් සඳහන් කරන්න මම කොහොමද දන්නේ මගේ හිත මූල කර්මත්තන්ට ආවයි කියලා. එතකොට තමයි උසාවියේ අද්දුරු සාක්ෂියක් වශයෙන් පේන්නේ. ඒකට කියන්නේ ප්‍රත්‍යක්ෂණය කරනවා, උරගා බලනවා, ඒ සබාවට හේතු ගන්නනවා, හිතන්න තියන්නේ නැතුව මෙන්න මේ ලකුණෙන් මම දන්නවා මගේ හිත නැවත අරමුණට ආවා කියලා. අන්න ඒකත් එකතු එකතු කරනවා නම් තව රචනය හරිම සජීවී වෙනවා. ගෞරවනීය සාමීන් වහන්ස පරයන්ක භාවනාව ආස්වාසය සිදුවන අවස්ථාවේදී ආස්වාසයක් යයිද එය ඇතුළු වන බවද මෙනෙහි කළෙමි. ප්‍රස්වාසයක් සිදුවන අවස්ථාවේදී ප්‍රස්වාසයක් යයිද එය පිටවන බවද මෙනෙහි කළෙමි. ආස්වාසය මදක් ප්‍රාස්වාසයට වඩා දිගින් වැඩි බව නිරීක්ෂණය කළේය. ආස්වාස ප්‍රස්වාසවල උණුසුමේ වෙනසක් හෝ ඒවා කුමන නාස්පුඩුවෙන් ඇතුළු වී පිටව යන්නේදැයි නිරීක්ෂණය කළ නොහැකි විය. ආස්වාසය සිදු කරන විට ආස්වාසය දිගයි කියාද ප්‍රස්වාසය සිදු කරන විට ප්‍රස්වාසය දිගයි කියාද මෙනෙහි කළෙමි. සමහර අවස්ථාවල ඊටාම ඉක්මනින් විනාඩි දෙකක් පහත් අතර ආස්වාස ප්‍රස්වාස කෙටි බව වැටහි ශීන වී යයි. ආස්වාස ප්‍රස්වාස සමහර අවස්ථාවල නොදැනීම යයි. සමහර විට ඊටමත් ලාවට සමහර අවස්ථා පමණක් දැනේ. මූල කර්මස්ථානය නැති වී හිස් බවක් ඇතිවේ. මෙය පවත්වාගෙන යා හැක්කේ විනාඩි දෙකක් හතරක් පමණය. නැවත ආස්වාස ප්‍රස්වාස ලාවට දැනේ. සමහර විට නැවත මුල් ආස්වාස ප්‍රස්වාස නොදැනෙන තත්වයට යා හැක. විශාල කාලයක් ගෙවුණු බව දැනුණත් විනාඩි 20කට පමණ සීමා වී තිබියදී ඇස් ඇරේ. සමහර විට හුස්ම නොදැනෙන තත්වයට යා නොහැකි වුණු විට නිින්ද ගිහින් ඇහැරුණා වාගේ ගැස්සී යයි. නැවත නැවතද එයම වේ. එහෙත් දැනෙන්නට නිින්ද නොයයි. කකුල්වල වේදනාවක් තදින් දැනේ. සමහර විට කම්මැලි වේ. සාමාන්‍යයෙන් උපරිම භාවනා කාලය විනාඩි 20කට සීමා වේ. ඊයේ රෑ පුටුවක ඉඳගෙන භාවනා කළෙමි. එවිට භාවනා කාලය විනාඩි 40ක් පමණ විය. හුස්ම නොදැනී පැවතුණු කාලය විනාඩි 25ක් පමණ විය. ඒ කාලයේ පෙර කීමෙන් හිස් බවක් ලෙසම නොදැනුනි. ආස්වාස ප්‍රස්වාස නැති බව පමණක් පැහැදිලි විය. අද උදේදීද මීට කිට්ටු ආකාරයෙන්ම සිදුවිය. ආස්වාස ප්‍රස්වාස ශීන නොවි තිබෙන විට ආස්වාස ප්‍රස්වාස වාර 20ක විතර සිත මූල කර්මස්ථානයේම රඳවාගත හැක. සිත පිටතට ගිය බව දැනගත් විට නැවත මූල කර්මස්ථානයට කිසිම අපහසුවකින් තොරව ගෙන යා හැක. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී මම පාද පතුල් වලට පමණක් අවධානය යොමු කළෙමි. පතුල් පොළවේ ස්පර්ශ වන ආකාරය අත්විඳේ රළු මුදු සීතල උණුසුම් ස්පර්ශ ලෙසයි. සිත ඉවතට යාමට පෙර පියවර 20ක් පමණ නොකඩවා නිරීක්ෂණය කළ හැකි විය. සිත ඉවතට යන විට මම එය වහා දැක ගතිමි. අරමුණ කිසිම ආකාරයකින් විසිරී නොයයි. පියවර 200ක් 240කට පමණ වරක් සිත සිත ඉවතට ගිය බව දැක ගැනීමට තත්පර දෙකක් තුනක් පමණ ගත වේ. සිත එවිටද කිසියම් බාධාවකින් තොරව පතුල්වල ස්පර්ශ වෙත යොමු කළ හැක. බොහෝ විට සිත පිටතට පනිනුයේ ඕනෑම ආකාරයක රූප මතක් වීමකටයි. ගෞරවනීය ස්වාමින් වහන්සේට නිරෝගී භව දීර්ඝායුෂ ලැබේවා. මේක දෙතුන් පොලක සඳහන් කරලා තියෙනවා මේ ආසල් ප්‍රසාසයේ මේ මේ ලකුණු වැටෙන්නේ නැහැ. ආදිවාසීන් නොවැටහිච්ච දෙයක් ගැන වාක්‍ය රචනා කරන්න යන්නත් එපා. ඒක විපස්සනාට අදාළ නැහැ. අපිට අවශ්‍ය කරලා තියෙන වැටහිච්ච දේ දැනිච්ච දේ විතරයි නොදැනීම මට අවල් දේ වැදෙන්නේ නැහැ කියලා ලියන රචනයේ මොකක්වත් ඒ වාක්‍යයෙන් එකතුවක් වෙන්නේ නැහැ රචන දෙවන නොලිය හිටියට ප්‍රශ්නයක් නැහැ ඉතින් ඊට අමතරව පේනවා විනාඩි 20යි ඉන්න පුළුවන් 40යි ඉන්න පුළුවන් නිදිමත එනවා එහෙම නැත්නම් නිදිමත වගේ පේනවා මේ වගේ දේවල් වුණාට භාවනාව කැඩෙනවයි කියන එක ලියලා තියෙනවා මේකේ සතිය කැඩෙනවද කියලා බැලුවොත් ඉරියව්වෙන් නැගිට්ටා විනාඩි 20ෙන් නැගිටිනවා කියමු ඒකට සතිය කැඩනවද නැත්නම් ඉරියව්වෙන් නැගිටින බව දැනගෙන නැගිටින්න පුළුවන්ද? එහෙම නැත්නම් නිදිමතක් එනවා. එහෙම නැත්නම් නිදිමතක් වගේ එකක්. ඒ අතරතුර ඇත්තටම සතිය නැද්ද? එහෙම නැත්නම් සතියට අරමුණු නැති වෙන එකද වෙන්නේ? ආදි වශයෙන් මේ මේ ක්‍රියාවලිය තුළ මේ රචනය තුළ සතියේ නැතිවීමක් සිද්ධ වෙන එකද වෙන්නේ නැතුණා කියලා නිකන් හිතන එකක්ද වෙන්නේ කියලා බලාගෙන ගියොත් ඉරියව් මාරු කරාට අරමුණ මාරුනාට සතිය කැඩෙනවාම කියලා කියන්න ඕනේ නැහැ. දුවට සතියෙන් පැත්තෙන් බැලුවොත් ඒතිෙදි මොකද්ද සතුටු වෙන්න කරුණක් තියෙනවා. හැබැයි ලෑස්තිලා ගිය කෙනාට විතරයි ඒක දැක් ගන්න පුළුවන්. හිත පිට ගියා කියලා ලේසියට චෝදනා කරන එක න හැමදාම ඒ ඒ හිත පිට යෑමේ ආදීනව විඳිනවා. ඇත්තටම යනවාද කියලා බැලුවොත් එහෙම එහෙම දෙයක් වෙන්නේ නැති වෙනවා කියලා හිතන හිතන වාරේ සතුටක් ඇති වෙනවා. ඉතින් මාරුණාට අරමුණු මාරුණාට සතිය කැඩෙන්නෙම නෑ. එහෙම නැත්නම් අන්න ඒකටයි අපි අනුග්‍රහ කරන්න ඕනේ. ඒ නිසා රචනය හොඳයි. නමුත් උනන්දුවෙන් බලන්න එහෙම ඉරියව් මාරු කරාට භාවනා කැඩෙන්න ඕන කමක් නැහැ. සතියේ පැවැත්ම සතියේ අඛණ්ඩභාවය ඉරියා ඉරියාපත හරහා අරමුණු හරහා දියටින් ගින්දර ගිනියන්නාසේ ගිනින එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස ගරු ස්වාමීන් වහන්සේගෙන් පළමු දින ලද උපදේශ අනුව මෙනෙහි නොකර සතිය වඩමි. පසුගිය දින කිහිපය තුලදී මූල කර්මස්ථානයේ යාලු කර ගැනීමේ ප්‍රයත්නයන් අසාර්ථක වී හෙම්බත් වී සිටියෙමි. නමුත් ඊයේ සවස 3ත් 4ත් පරයන්කේදී ඊ타ත්ම සියුම්ව දැනුණු ආනාපානයේ තීව්‍රතාවල අඩුවැඩි වීම හා ශනික වෙනස් වීම මත ඉබේම සිත පිහිටියේය. බාහිර අරමුණු ඔස්සේ සිත දිව යාමද අඩුවිය. ඉන්පසු සිහිය වම්පය වම්පස යටිකයේ වේදනාවක් මතට දිව ගියේය. එම වේදනාව තුල වූ රත් වීම, හිරිවැටීම් සහ අනින ගති සියල්ල මත සිහිය පිහිටනවාට වඩා එම ගති තුල වූ තීව්‍රතාවල අඩු වැඩිවීම හා ශනික වෙනස් වීම මත පමණක් සිහිය පිහිටවීම පහසු විය. සිතද සැහැල්ලු හා මධ්‍යස්ථ ස්වභාවයක් ගත්තේය. එම පර්යංක පැයේ අගභාගයේදී එම වේදනා ප්‍රදේශය පිහිතුඩක් තරම් කුඩා පෙදෙසකට සීමා වූ අතර වේදනාවේ තීව්‍රතාවයත් සතියේ ප්‍රබලතාවයත් සීග්‍රයෙන් වැඩි විය. නමුත් අවසානයේදී ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් මධ්‍යස්ථ ස්වභාවයද බිඳ වැටුනි. ඉන්පසු ඊතා සෙමින් හා හොඳ සිහියෙන් ඉරියව්ව මාරු කළෙමි. එවිට එම අනිනවා මෙන් වූ වේදනා සහිත තවත් ප්‍රදේශ 3ක් 4ක් සමස්තයක් වශයෙන් අරමුණු වී සිත නැවත මධ්‍යස්ත විය. අනිකුත් කටයුතු වලදීද කය මත දැනෙන ඝර්ෂණ බලයන් නිරීක්ෂණය කරමින් කය තුල සිහිය පිහිටුවා වාසය කළ හැකිය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය වේවා. පුංචි යෝගාවචරයකි. ඔව් ඒක නිසා ඒ වගේ ඒව අතරින් ඒව අස්සෙන් දාගෙන යන්න පුළුවන් නම් විරියවතෝපන කිං නාමන සිජ්ජති කියලා සරුවචාන්සේ දේශනා කරනවා. විරියවන්තයාට මොකද්ද විනිවිදින්න බැරි කියලා. කොච්චර අරමුණ පේන්නේ නැති වුණත් ආනාපානෙ පේන්නේ නැත්නම් දිගට භාවනා කරනකොට දවසක ආනාපානෙම Taman දිහාට එනවා. එතකම්ම යන්න ඕනේ. ඔය යන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒ වගේ මොන අරමුණාවත් එකම අරමුණක්වත් දිගට හිටින්නේ නැහැ. ඉවරනාට පස්සේ එක මූල කර්මත්තාන්ට යන්න පුළුවන් නැත්නම් සතිය අර මේ ඉරියව්වේ පවත්වන්න පුළුවන්. ඒකට පේන මේ සතියට බලවත් සතියට වැඩිය බලවත් මොනම කෙලෙසයක්වත් බලවත් කියලා කියනවා නම් ඒකට අවිද්‍යාව නිසා තමයි එහෙම කියන්නේ. සතියේ තරම් බලවත් ඕනම කෙලෙසයක් හරහා යන්න පුළුවන්. විනිවිදින්න පුළුවන්. මේක සාක්ෂාත් කරගත්ත දවසේ යෝගාවචරය පුංචි වුණාට හිත පුංචි වෙන්නේ නැහැ. හිත කඩාගෙන යන්න පුළුවන් ගතියක් එනවා. තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස සක්මන් භාවනා කරන විට ටික වේලාවකින් සිත ඒකාග්‍රතාවයට පත්විය වාඩි වෙන්නට සිතුණා පරයන්කේදී වාඩි වී ඉන්න ඊයව්වට සිහිය පිහිටා හුස්ම රැල්ල දෙස බලා සිටියා ටික වේලාවකින් හුස්ම රැල්ල දිගට සහ කොටට ආස්වාස ප්‍රස්වාස වී කෙටි වී නොදැනී ගියා ටික වේලාවකින් සිතුවිලි එන එක නතර වුණා ඔළුව යමකින් වහලා කැරකෙනවා වගේ දැනෙනවා. ඒ දෙස සිහියෙන් බලා සිටියා. නැවත හුස්ම වේගයෙන් කෙටිවට ආස්වාස ප්‍රාස්වාස වුණා. නැවත නොදැනී ගියා. පසුව වේගයෙන් ගැහෙන්න ගත්තා. ඒ දෙසත් බලා සිටියා. දනිස ළඟින් සියුම් වේදනාවක් දැනුණා. ඒ දෙසත් බලා සිටියා. වම් මත හිරිවැටුණා වගේ දැනුණා. ටික වේලාවකින් කිසිම වේදනාවක් සහ සිතුවිලි එන්නේ නැතුව සිටියා. අඩනින්දේ ඉන්නවා වගේ දැනුනේ. බොහෝ වේලාවක් ඒ විදියට සිටියා. දොර ඇරෙන ශබ්දය ඇසුණා. සාමින් වහන්සේ වඩිනවා කියලා සිතුණා. ඇස් ඇරලා බැලුවා. අරින්න අමාරුයි. නැවත ඇස් පියාගෙන හිටියා. ඇඟ ගල් ගැහිලා වගේ ටික වේලාවක් ඒ විදියට සිටියා. මේ ගැන පහදා දෙන්න ඔබ වහන්සේ මේ භවයේදීම උතුම් නිවනින් සැනසෙත්වා. මේක දිගට කරගෙන යන්න බාධාවක් නැත්නම් ආය පහදන්න දෙයක් නැහැ. කරගන්න තියෙන බාධාවක් තියෙනවා අපි පහදා ගන්න ඕනේ. ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. මේක නැත්තම් එහෙම දෙයක් කරදරයක් නැත්තම් මේ චක්‍රෙම ආනපන ගුරුසිනු ආයසියුම් වෙනවා. මේ විදිහට කරකි කරකි දිගට යනවා. ඉතින් ඒ නිසා කරගෙන යෑමේ බාධාවක් නැත්තම් උනන්දුයෙන් මේ අප්‍රමාදීව දිගට කරගෙන යන එක තමයි දෙන්න තියෙන උපදේශය. ගරු පින්වත් ගුරු ස්වාමීන් වහන්ස මා පරයන්කේ සිටිමින් අරමුණ දෙස හොඳින් බලා සිටියෙමි. විනාඩි 15ක් පමණ යන විට මට කකුල්වල තද වේදනාවක් දැනුනි. මා ඉරියව් වෙනස් කරමින් සතිමත්ව අරමුණ දෙස බලා සිටියෙමි. ටික වේලාවකින් අරමුණ නොපෙනී ගියේය. මා කිසිවක් නොකර ඔහේ අරමුණ හටගත් තැනට හිත යොමු කරගෙන සිටියෙමි. මෙසේ සිටින විට ශරීරය ඉතා සැහැල්ලුය. මම ඇස් වසාගෙන සිටියෙමි. කිසිම දෙයක හැඟීමක් නැත. සිතුවිලිද පහළ නොවිය. අවට ශබ්ද ඇසුණත් මට එයින් බාධාවක් නැත. මගේ ශරීරය පැත්තකට වරහන් තුල දකුණට බර වී ඇත. මා සෙමෙන් එය වෙනස් කළත් නැවතත් ශරීරයේ පැත්තට බරවනසයක් දැනුනි. එහෙත් කිසිම අපහසුාවක් නැත. මෙසේ පැයක් පමණ සිට ඊළඟ වැඩසටහන ඇති බැවින් මම එයින් මිදුනේමි. ගරු සාමින් වහන්ස මේ මට වූ අත්දැකීම්ය මට තවදුරටත් භාවනාව කරගෙන යාමට අවශ්‍ය උපදෙස් පතමි. ඔබ වහන්සේට වහා වහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. කොහොම මේකදී අර හිත කයට ආවට පස්සේ අපිට හිතන විදියට නෙවෙයි කය තියෙන්නේ. ඉතින් ඒක නැවත හදන්නත් පුළුවන් ඕනේ නම් ඇද දකුණු ඇලවෙච්ච එක කිලින් කරන්නත් පුළුවන්. නෑ ඒක දකුණට ඇලවිලා තියෙන්නේ අපහසුයක් නැත්නම් එහෙම ඉන්නකොට ඒක නැවත ආයේ සමබර වෙලා ඇඟ විසින්මත් කරනවා. ඉතින් ඒ ඔක්කොම ASCII ඇඟ ඇලවිලා තිබුණත් සතිය, කෙලින් වෙලා තිබුණත් සතිය. දිගට පවතින සතිය අඛණ්ඩභාවයේ තියෙනවා නම් මෙවට එච්චර හිත් කරදර ගන්නත් නරකයි. මේවා සකස් කරන්න යන්නත් නරකයි. සකස් කෙරුවොත් කනගාටු වෙන්න එපා. නමුත් සකස් නොකරම ඒක ශරීරයේ දැනුමෙන්ම බොඩි නොලෙජ් එකෙන්ම වෙන්න හදනවනම් වඩා හොඳයි. ඒ නිසා තව දුරටත් ওই අත්දැකීම වැඩි කර ගැනීමට තමයි ටිකට පවත්වා ගැනීමට තමයි උත්සාහ කරන්නේ. තෙරුවන් සරණයි ගරුතර සාමින් වහන්ස මහ වනය නිසලය මහා මාරුතය ഘോഷා ඇති කරයි කොළ ඉති අතු කඩා හලයි පෙරදී දැනුණු දැඩි වේදනාවෝ නොදැනේ ඇති වූවත් ඒවා පහව යන අයුරු දැකිය හැකියි ඒත් ස්පර්ශ වූ ස්ථාන දැඩිව වේදනාකාරීව දැනේ. නමුත් ඉවසිය හැකි. එකම ඉරියව්ව වෙනස් නොකර හොඳ සිහියෙන් යුතුව ඒ දෙස බලා සිටිය හැකි. සියුම් ශබ්ද පවා හොඳට ඇසේ. විඳීමකින් තොරව කාලය ඉදිරියට යයි. දීර්ඝව හෙළන හුස්ම ඉඳහිට හොඳින් දැනේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සමගින් ප්‍රාර්ථනීය බෝධියකින් නිවනම අත්පත් වේවා. ඔය දිගටම ඒ අඛණ්ඩභාවයේ දිගට යන්න අරින්න සිදුවෙන දේවල් කිරන්න බනින්න යන්න එපා. සති ආලෝකයේ යටතේ සති දර්ශනයේ යටතේ හැම දෙයකටම ස්වභාවයෙන් වෙන්න අරින්න. එතකොට තමයි මේ හේතුඵල ධර්මයක් කියන එකක් වැටහෙන්නේ. ඉතින් ඒකට තමයි ඔය යන්න හදන්නේ. ඒක නිසා යන ආරෙට මම කියන්නේ යන වැල යන පැත්තට මැස්ස ගහලා දීලා නිකන් එතකොට තේරෙන්න පටන් අරගනි මේවා ඒව දන්නවා යාබුවක් කරන්න ඕනේදී අපි ඇඟිලි ගහන්න ඕනේ නැහැ. එතකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා මේ හේතුව නිසා මේ ඵලය කියන ගැඹුරක්. ඒකට තමයි ඔය සිද්ධ වේගන යන්නේ. අවසරයි ගෞරවනීය සාමීන් වහන්ස පාද නමස්කාර පූර්වකව වන්දනා කරමි. මා සක්මන් භාවනාවේ යෙදෙන විට පාදයකට හිත යොමු කර භාවනා කරමි. අද දවසේ දෙපා කෙරෙහි සිහිය පිහිටුවා සක්මන් භාවනාවේ යෙදුනද දකුණු පායට සක්මනේ යෙදුන විට ලනුපැදුරේ තද ගතිය, ගොරෝසු ගතිය තදින් දැනුනි. වම් පායට මුලදී ඇඟිලි අගට තද ගතිය, සියුම් ගතිය දැනුණත් එයට සිත යොමා භාවනා කළෙමි. නොඑක අවස්ථාවල බාහිර අරමුණු වලට සිත ගියත් වහා අරමුණෙහි පිහිටා ගතිමි. සියුම් අරමුණුද සිතට නොදැනී ආවත් අරමුණේ සිත පිහිටුවා ගනිමි. එසේ පියවර 20ක් පමණ සිත පිහිටුවා ගැනීමට හැකිවිය. මෙසේ සතිය පිහිටුවා ගැනීමට පැයක පමණ කාලයක් සක්මනේ යෙදුණෙමි. පර්යංකය අද දින පර්යංකයේදී සිත අරමුණට අරන් පැය එකහමාරක් පමණ සිටින විට සාමාන්‍ය ආලෝකයක් දිස්වී ටික වේලාවකදී මගේ ශරීරය හුඹහක්සේ මට දැනුනි. ටික වේලාවකින් ශරීරය නැති වාසේ දැනුණා. විනාඩියක් නිින්දත් නොනිින්දත් අතර වගේ මෙසේ සිදුවිය. නැවත අරමුණෙහි පිහිටියෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් සැනසේවා. ඔය එකෙත් එච්චර ප්‍රශ්න කර ස්වරූපේ නෙවෙයි රචනා ස්වරූපෙන් තියෙන නිසා ඒ ඇති වෙලා තියෙන ගොනුව දිගට පවත්වන්න උත්සාහ කරන්න, අනුග්‍රහ කරන්න කියලා කියන්නේ. පෙරුවන් සරණයි. ගරු සාමින් වහන්සේ පරයන්ක භාවනාව හුස්ම ඉහළ පහළ යන බව දැනෙන අතර පෙනහළු පිම්බීම හැකිලිම දැනුනි. තවත් වරක කයේ වෙනස් වීම වරහන් තුල පැත්තක හිරිවැටීම් සහ ගැස්සීමක් ඇතිවිය. පාදවල තිබූ වේදනා නොදැනුනි. ශරීරයේ සුව බව දැනුනි. භාවනාවේදී පැයක් පමණ සිටිය හැකිය. සමහර අවස්ථාවලදී නොදැනීම යනු ඇත. ඔබ වහන්සේට නිර්වාණ සුව අත් වේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. ඔය නොදණී යන පැත්තට යන්න යන්න සතිය තියුණු කරන්න වෙනවා. ඒක දිගට පවත්වන්න නම් එතකොට ඒක සතිය සියුම් වීමේ දියුණු වීමේ ලක්ෂණයක් වෙනවා. අන්න ඒකට ලෑස්ති වෙලා අනුග්‍රහ කරන්න. ගරුතර සාමින් වහන්ස පළමුව নমස්කාර කරමි දෙවනුවද নমස්කාර කරමි තෙවනුවද নমස්කාර කරමි පසුගිය දින කීපය තුල ඔබ වහන්සේ භාවනා යෝගීන්ට දෙන ලද උපදෙස් අනුව මාහටද පැන නැගී තිබූ යම් යම් ගැටලු වලටද ඒවා පිළිතුරක් විය. එම උපදෙස් මගේ සිහියේ තබා ගතිමි. පරයන්ක භාවනාව ඔබ වහන්සේ ලබා දී ඇති මූලික උපදෙස් පිළිපදිමින් ආනාපාන සති භාවනාව මූලික ආරම්භය සිහියෙන් බලා සිටිමි. ආස්වාසය ප්‍රස්වාසය ඊතා ඉක්මනින්ම ක්‍රියාත්මක වෙයි. මෙසේ විනාඩි කිහිපයක් මෙම වේගවත් භාවය පවතී. පසුව මද වේලාවකින් සිත බාහිර අරමුණු වලට ඇදී ගොස් ඊතා ඉක්මනින් නැවත භාවනාවට යොමු වේ. ගරුතර ස්වාමින් වහන්සේ මෙය මගහරවා ගැනීමට ඔබ වහන්සේගේ පිහිට පතමි. ඔබ වහන්සේගේ උදාර මෙහෙය පාරමිතාවක්ම වේවා. ප්‍රාර්ථනා කළ බෝධියකින් නිවන් සුවත් වේවා. ඔව් මේක මගහරවා ගන්නවට වඩා මේ වෙන සිද්ධියේ මුලමදාග ලෑස්තිලා බලන්න පටන් අරගත්තොත් ඒ ඉච්චරම බරපතල දෙයක් නෙවෙයි. මගහරවන්න ගියොත් ගෙන්න ගන්න තමයි හදාන්නේ. ඒ නිසා ඒක වෙන්නේ එක සැරේ නෙවෙයි. හිමීට මිද සිද්ධ වෙන නිසා ඒ සිද්ධ වෙන දේට ලෑස්තිලා ගියොත් මෙහෙම වෙනවා. මම මේකට ලෑස්තිලා යන්නේ කියලා ඒකේ තියෙන ওই නපුරු බලපෑම නැති වෙනවා. සිද්ධිය වෙනවා. ඒ නපුරු බලපෑම වෙන්නේ නැත්තේ අප්‍රමාදේ නිසා. අප්‍රමාදී කියන්නේ ලෑස්තිලා යන්නේ. නිසා නිසා අනිත් දවසේ යනකොට ඒකට ලෑස්තිලා යන්න. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස සක්මනේදීද පර්යංකේදීද එදිනෙදා කරනු ලබන සෑම කටයුත්තකදීමද සංසිඳීම අත්විඳිමි. මෙම සංසිඳීමද වෙනස් වෙමින් සුකුම වෙමින් සුකුමතර වෙමින් වඩ වඩා තීව්‍ර වෙමින් කිඳා බසින්නාක්සේ දැනේ. මේ ධර්මයේ ගම්බීර බව අත්දකින තත්වයක් ලෙසයි ඔබ වහන්සේ විසින් කමඨහන් සුද්ධ කිරීමේදී දක්වනු ලැබුවේ. මෙම தত্ত্বයේද මම කලක සිටම අත්විඳිමින් සිටිමි. එහෙත් කමඨහන සුද්ධ කරගනු ලැබුවේ මේ වැඩසටහනේදී. එය මම මහත් අගයක් හා ධෛර්යයක් බව පවසමි. නිවසේදීද ඔබ වහන්සේගේ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡාවලට සවන් දෙමින් සක්මන පරයන්කය හා එදිනෙදා කටයුතු වලදීද සංසිඳීම තුලම සිටමින් සතිය වඩමි. එම ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡාවලදීද කමඨාන් සුද්ධ වීම සිදුවේ. එම නිසා භාවනා වැඩසටහන් වලට සහභාගී වීමේදී සමහර අවස්ථාවලදී ප්‍රශ්න ඉදිරිපත් නොකර සිටියෙමි. එහෙත් මේ වැඩසටහනේදී වඩන මඟ පිළිබඳ ප්‍රශ්නයක් නොවුවද වාර්තාවක් ලෙස හෝ කමඨහන ඉදිරිපත් කර සුද්ධ කරගත යුතු බව වටහා ගතිමි. ඔබ වහන්සේ විසින් කමඨහන් සුද්ධ කිරීමේදී පැවසූ පරිදි මගේ පින මම දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේයි දන්නේ. මගේ කුසලය මම දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේයි දන්නේ. මේ සංසිඳීම ධර්මයේ ගම්භීර බවයි. මේ తත්වයේ තුල සතිය වඩමි මහත් වූ ධෛර්යයෙන් සතිමත් වෙමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා ඒ කියන්නේ ඒ ගැඹුරු බවට යනකොට ඒක වඩනවයි කියලා කරන්න දෙයක් නැහැ. යමක් නොකර සිටීම විතරයි කරන්න තියෙන්නේ. ඉතින් ඒක කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඒ වෙලාවේ මොනවා කරුවත් අවුලයි. මොනවත් නොකරේ නැත්නම්පත් වෙන පැත්තටම අනුග්‍රහ කරන්න නම් කරන්න තියෙන්නේ නොකර ඉන්න එක තමයි. ඉතින් ඒ කවුරක්වත් හිතන්නේ උපදේශයක් කියලා, කර්මස්ථානයක් කියලා, භාවනාවක් කියලා. ඒගොල්ලෝ හිතන්නේ භාවනාව කියන්නේ මොනදෝ කරන එකක්. නමුත් මෙතෙන් යනකොට අනුග්‍රහ කරන්න දන්නවනම් මේ අකිරියෙන් තමයි අනුග්‍රහය සිද්ධ වෙන්නේ. කිරියාවෙන් නෙමෙයි අකිරියෙන්. ඉතින් ඒක තමයි අපේ මිනිස්යාගේ තියෙන බෞද්ධ සදාචාරය කියන්නේ ඕන උකට. බෞද්ධ සදාචාරය කියන්නේ වෙන්න තියෙන දේට අකිරියෙන් අනුග්‍රහ කරනවා. කරන හැම ක්‍රියාවක්ම කද්දෝ ළමා ගතියක් බොළඳ ගතියක් තියෙනවා. ඉතින් මෙතෙන් යනකොට ඒක දෙපැත්තකින් පේනවා. සිද්ධ වෙන්නේ තැම්පත් වෙන එක, කරන්නේත් ඒකට අනුග්‍රහ කරන එක. ඒක ඉතින් ධර්ම ගම්භීරත්වයේ තමයි. ඒ නිසා දිගට අනුග්‍රහ කරා. ගෞරවනීය සාමින් වහන්ස සක්මන් භාවනාව උපදේශ අනුව සක්මන පටන්ගත් විට ශරීරයේ තුල ගති ලක්ෂණ කීපයක් මතුවෙනවා. දාඩිය දැමීම, නිදිමත ගතිය, දැඩි රස්ණය, ශරීරයේ වැනෙන ගතිය දැනේ. එම විපරිණාමය දෙස බලන විට එකින් එකට ඇතිවීම නැතිවීම හොඳින් වැටහේ. මෙම ගති ලක්ෂණ තුල මම කියා, මගේ කියා ගත යුතු කිසිම හරයක් නැති බව වැටහේ. හේතුඵල ධර්මතාවයකි. විස්තර කිරීමට දෙයක් නොමැත. පරයන්කය මම දැන් මෙතන වාඩි වෙලා කියලා සිත ඉරියව්වට යොමු කරලා බලන විට මුළු ශරීරයේම ගති ලක්ෂණ මතුවේ. ඒ තුල මම කියා කෙනෙක් නැති බවත්, චංචලවන, පැද්දෙන, දැවෙන ගති ලක්ෂණ මතුවෙනවා. සතියෙන් මේ දෙස බලන විට සුළු වේලාවකදී නිහඬ වෙනවා. නිින්ද ගිහින් නොවේ. ටික වේලාවකින් නැවත හොඳ හොඳ සිහියෙන් බලා සිටින විට කිසිම විස්තරයක් කියන්න නැහැ. සිහියට දැනෙනවා. මෙහි ධර්මතාවයක් මිස වෙන කිසිම දෙයක් නැති බව. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔය ඒක නිසා ඒ ධර්මතාවලට අටුවාචාන් වහන්සේ නමක් දෙනවා ධාරේතිති ධම්මෝ කිය. ඒ ගති, ඒ භාව, ඒ ස්වභාවය ඒක විසින්ම දරනවා. ආය කවුරක්වත් ඒක උදව් කරන්න ඕනෙත් නෑ, උදව් කරලා වෙනස් වෙන්නෙත් නෑ. ඉතින් ඒ නිසා ඒක දකින්න යමක් නොකරම ඉන්න ඕනේ. යමක් කරන හැම වෙලාවෙම ඒ වගේ ස්වභාවයට බාධා සිද්ධ වෙනවා. අරියාදු සිද්ධ වෙනවා. ඒ නිසා කොච්චර කාලයක් යයිද කොච්චර කමටහන් සුද්ධ වෙන්න වෙයිද කොච්චර යෝගාවචරය හික්මෙන්න වෙයිද මේ වෙන දේ සිද්ධ වෙන්නේ ධර්මතාවයක් අනුව අන්නේ ධර්මතාවයේ හේතුඵල ධර්මතාවයේ දකින්න නම් මම යමක් නොකර පූර්ණ නිරීක්ෂකෙක් වෙන්න ඕනේ. ඒක කලාවක් කියලා කියන්නේ විද්‍යාවක් නෙමෙයි කලාවක්. අන්නේ කලාව තමයි ඔය පුරුදු වෙගෙන යන්නේ ගොඩක් කල් ගන්න. තෙරුවන් සරණයි පින්වත් සාමින් වහන්සේ මා මේ සෙනසුනට පැමිණි පළමු වතාව මෙයයි. එද්දී බයක් කුතුහලයක් තිබුණත් ආපසු එය නැති වුණා. මට භාවනා කිරීමට සිත දෙන්නේ නැහැ. සක්මන් භාවනාව දවසකට ටික වේලාවක් කළත් පරයන්ක භාවනාවට වාඩි වීමට මැලිවේ. ඔහේ කාලය ගත වේ. මාගේ සිතින් කයින් වරදක් නොවන නිසා පවක් සිදුවේ යයිද නොසිතේ. මා අතින් පවක් සිදුවේද. නමුත් මට නැවතත් මේ සෙනසුනට පැමිණීමටද කැමැත්තක් ඇත. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඔව් පව් නොකිරීම සිද්ධ වෙනවා නම් එච්චරමයි තමයි සාසනය කියන්නේ. පින් වෙනවා කියලා දැනගත්තකම තමයි අන් එන්න පටන් ගන්නේ. අන් එන්නේ නැහැ පින් කරන්නේ නිකම්ම ඉන්නවා. කවුරුරට කන්න දීලා මම ඔය ඉන්නවා. ඒක බොහොම නිහතමානිකමක් තියෙනවා. අහිංසකමක් තියෙනවා. පව් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේක ලියලා තියෙනවා පව් සිද්ධ වෙන්නේ නැහැ කියලා තියෙනවා. ආයෙත් අහනවා සංස පව් සිද්ධ වෙනවද කියලා අහනවා. ඒ කියන්නේ සැකේ පොඩ්ඩක් තියෙනවා. ඒක නිසා ඒ වාඩි වුණාට පස්සේ මොනවත් වෙන්නේ නැතිකම පවු නොකිරීම කියන අදහසෙන් පුළුවන් තරම් සමාදන් වෙලා දිගට ගතකරන පුල් පුළුවන් වෙලාවේ සක්මන් කරන්න සක්මනේ තමයි ඇත්තටම yaadෙන්නේ පරියංකෙන් පරියංකයට වැඩ අතර yaadීම කරන්නේ සක්මනේ නිසා සක්මන් කරනකොට වැටෙන දේ පරියංකයට වෙනස්ව වාර්තා කරන්න. එතකොට ඒක දිගේ පොඩ්ඩක් මග දැක්වීම කරන්න පුළුවන්. මේ විදිහට දිගට කරන්න ඕනේ Tamange සුපුරුදු නැත්නම් ආවේනික ආවේනික නෙවෙයි ජම්මාන්තරගත අරමුණ මතුවෙන කම්ම කොහොම ගියාම Tamanට අදාළ අරමුණ මතුවේ. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී හා පරයන්ක භාවනාවේදී මාහට සමාධිය හොඳින් වැඩේ. පැයක් පැය එකමාරක පමණ කාලයක් සමාධිය පවත්වා ගත හැක. එසේ සමාධිගතව සිටියේදී තවත් ඉදිරියට එය පවත්වා ගත යුත්තේ කෙසේදයි පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට උතුම් අමා නිවනම සාක්ෂාත් වේවා. සාදු සාදු සාදු ඔය ඒක දිග වෙලා වැඩි කිරීම සමාධිය වඩන්න පුළුවන්. බලන අරමුණට ඊටාම සමීපව උත්සන්නව ආසන්නව සියලු අංගපසංග ව්‍යංජන අනු ව්‍යංජන හොඳට බැලීම සමාධිය වඩන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ දෙකෙන් වඩා සුදුසු එකෙන් පටන් ගන්න. පටන් ගත්තාම මේ දෙක එකිනෙකට අන්‍යෝන්‍ය සහයෝගයකට එනවා. ඒ නිසා පළවෙනියෙන් පුළුවන් නම් වෙලාව දික් කරන්න දික් කරන ගමන් අරමුණේ විස්තර පුළුවන් තරම් වාර්තාවට ඇතුල් කරන්නේ දෙකෙන්ම වෙන්නේ තියෙන එක තව වැඩි දියුණු කරන එක තමයි. මෙය මාගේ අවසන් කමඨහන් වාර්තාව වේවා. පින්වත් ස්වාමින් වහන්ස මාලද සැනසීම මේ සුදු හිස් පිටුවේ ලිවීමට වදන් නොමැත. ගුරු ස්වාමින් වහන්සේගේ කමඨහන් උපදෙස් ලැබමින් මාගේ මුළු ජීවිතයම ගෙවා දැමීමට අවශ්‍ය මාර්ගය අසරණ මාහට පෙන්වා දෙනු මැනවි. මා අද දින ප්‍රාර්ථනා කරන සියලු දේ අයුරින් ඉටු වේවා. එසේ ඉටු නොවුනත් මා එය මුදිතා සිතින් බාර ගනිමි. මේ පිම්බීමට පැමිණෙන සියලු දෙනාටම නිර්වාණාවබෝධය ලැබේවා. ඔබ වහන්සේ පතනා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමට මට ලබා දුන් සැනසීම හේතු වාසනා වේවා. බුදුගුණ සත්‍යයි, දහම්ගුණ සත්‍යයි, මහා සංඝගුණ සත්‍යයි, තෙරුවන් සත්‍යයි, පුදුසසුන බැබලේවා. මේන කට්ටියට ඇත්තටම රිලව් ටික තමයි යන්තම් හරි ඕකේ කියලා දෙන්නේ. මම මම බලනවා කොහොම හරි මේ එන එන කෙනාට හැප හිතෙනවා රිලව් දකින්න. මං සන් මංකීස්. දෙගොල්ලම Nissan වනේ නිකන් හම්බ වෙයි. නිසා කැලේකට ගියාම ඔයාලට කියන්නේ කැලෑ ධර්ම කිය. විශිෂ්ටාචාර ලෝකේ දෙන ධර්මතාවයක් මේ නෑ. කැලෑ සාධාරණයක් තියෙන්නේ. රිලව් තමයි උගන්වන්නේ. ඒ නිසා රිලවුන්ට රණ්ඩු කරන්නේ නැතුව ඉන්නා තාක්කල් භවනා වැඩේ. නිසා නැවත නැවත එන්නේ කියලා අපි ආරාධනා කරනවා. අවසරයි සාංශ අවසාන කමඨහන් වார்த்தාව. নমස්කාර පූර්වකව අවසරයි පූජනීය ස්වාමින් වහන්ස. සක්මන් භාවනාවෙන් සිරිත් පරිදි සිටගෙන සිටිමි යමි දකුණු පාය ඔසවමි පහත් කරමි තබමි තද කරමි පළල් කරමි වම් පාය ඔසවමි යවමි පහත් කරමි තබමි තද කරමි පළල් කරමි මෙසේ මම පැය භාගයෙන් භාගයට සතිමත්ව සක්මන් කළෙමි කිසිවිටක විතර්ක පහළ නොනෙමි විටක ලනුපැදුරේ ස්පර්ශයේද තව වරක පොළොවේහි පහසද සක්මනින් ලදු යෙමි සමූහ භාවනාව පර්යංකය වෙනදාට වඩා සැනසිලිදායක ලෙස පරයන්කයේදී හුස්ම දෙස මනවින් බලා සිටියෙමි. නාසිකාවන්ගෙන් පිටව හුස්ම ඇතුළු ගැන සතියෙන් බලා සිටින විට එහි වාර ගණන සාමාන්‍යයෙන් මට දැනුනෙමි. ඒ අවස්ථාවන්හි බාහිර අරමුණු ආවද ඒවා ගණන් නොගත්ෙමි. කුටියෙහි පරයන්කය. හිඳගෙන කය ඍජුව තබා ගතිමි. නාසිකාවන්ගෙන් පිටවෙන ආස්වාස ප්‍රස්වාස දෙස හොඳින් බලා සිටින්නේ නිසංසලව දැනුනෙමි. ආරම්මණයන්ට සිත නොගියෙමි. කිසිදු විතර්කයක් පහළ නොනෙමි. කුටියේදී පැය 3 කාලක් පමණ භාවනාවෙහි යෙදුණෙමි. පූජනීය ස්වාමින් වහන්සේට තුම් වූ නිවන් ලැබේවා. මේකේ සාමාන්‍ය විස්තරයක් තියෙනවා. ඇවිදිනකොට තද ගතිය, හැපෙන ගතිය වැටෙනවා. පරියංකේදී වැටෙනවා කියලා අන්නේ පරියං අරමුණ මූණට මූණ දාගත්තට පස්සේ ඒ අරමුණේ තියෙන ලකුණු සටහන් ආකාර වැඩි වැඩියෙන් ගණ්ඩ ගණ්ඩ අරමුණට සුහද වෙනවා. අරමුණත් එක්ක සුහද වෙන්න වෙන්න බාහිර කරදර අඩු වෙනවා. ඒ නිසා අරමුණේට මුණ දාගත්තාට පස්සේ අරමුණේ විස්තර ඒකට ධර්ම ඕජාව කියලා කියනවා. අන්නේ ඕජාව ටික ගන්න ඕනේ. ගන්න නම් එබිල බලන්න ඕනේ. අරමුණට සමීප වෙලා බලන්න. බලනකොට වෙන්දට වැඩි තොරතුරු ලැබෙනවා නම් ඒ කියන්නේ භාවනාවේ ගුණාත්මක වර්ධනයක් වෙනවා. ඒ නිසා ওই ක්‍රමයේම යන ගමන් කොයි වෙලාවක හෝ අරමුණ මුලිච්ච වෙච්ච වෙලාවේ මුණට මුණ දාලා ඉන්න වෙලාවේ ඒකේ වැඩි විස්තර තවදුරටත් දකින්න ගමන් වார்த்தාවටත් ඇතුල් කරන්න කියලා කියන්නේ. එහෙනම් අපේ සාකච්ඡාවේ නිමාව සටහන් වෙනවා. අපි ඊට පස්සේ සක්මනකට පෙළඹෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.